ශික්ෂා වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම්. සදහතුනේ අපි දන්නවා හොඳින්ම අපිට නුවණ තිබෙනවා කියලා. අපිට තිබෙන නුවණ අපි සිහියෙන් යුතුවද කටයුතු කරන්නේ. ඉතින් අද දවසේ මාතෘකාව ඔබට තිබෙන නුවණ සිහියෙන් යුතුවද කටයුතු කරන්නේ. ඉතින් මේ සතිය පුරාවටම අද සඳුදා දවස සඳුදා දවසෙන් පටන් අරගෙන අපි මේ සතිය පුරාවටම මේ මාතෘකාව යටතේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවන් ඒ වගේම ධර්ම සාකච්ඡාවන් පවත්වන්නේ. ඉතින් අද දවසේ සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩතුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා දොහොත් මුදුනත් සිතබා සාදුනාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු ලෝක ඇති දානයන් අතර උතුම්ම දානය වන්නේ ධර්ම දානයයි. අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට එහෙම නැත්නම් ප්‍රතිවේක්ෂා වැඩසටහනට Tamanගේ දායකත්වයෙන් කටයුතු කරන්නේ නිවන් මඟ ධර්ම දේශනාව ශ්‍රවණය කළ සදැහැති පිරිසක් විසින්. සදහතුනි සිහි නුවණින් යුතුව කටයුතු කරන්නට අපිට මේ උතුම් ධර්මානුශාසනාවත්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 ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ ලෝකිතේ සම්පජානකාරී හෝති සංගාරිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසීතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේටි තේනි සින්නේ සුත්තේ සම්පජානකාරී හෝති ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ අපි හැමදෙනාම සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න අවශ්‍ය කරන ධර්ම කරුණු එක රාශී කරගෙන කුමන ආකාරයකින් මේ කටයුතු සිදු කරනවාද කියලා විමසලා ඒ අනුව කටයුතු කරමින් කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අදහසින් තමයි කවුරුත් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. අද දවසේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ දෙවැනි සතිය. දෙවැනි සතියේ ආරම්භක දිනය. ඉතින් අපි අද මාතෘකා කරගන්නේ මේ සතිය පුරාවටම සති සම්පජානනය නැත්නම් සිහි නුවණ පිළිබඳවයි. මේ පිළිබඳව ධර්ම දේශනා දෙකක් මේ දින දෙකේ පැවැත්වුණාට පස්සේ බදාදා දිනෙහි අතිගෞරවනීය ශ්‍රී ලංකාරාමඤ්ඤ මහානිකායේ අධිකරණ ලේකාධිකාරී අත්ංගනේ රතනපාල මහා ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීමකුත් සමගින් අපිට පුළුවන් වෙනවා මේ පිළිබඳව සූත්‍ර පිටකයේ අටුවා ආදී තියෙන කරුණු පිළිබඳ මූලාශ්‍ර පිළිබඳ බොහෝ සාකච්ඡා කරන්න. අද අපි ප්‍රායෝගික වැඩ පිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ මේ ඇත්තන්ට ඇති වෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා දවසේ සිද්ධ වෙනවා. සිකුරාදා සමාජයේ මේ සිහිනුවණින් වාසය කිරීම සමාජ කතිකාවතක් විදිහට ගොඩනැගීම සඳහා පරාර්ථකාමීව අපි කටයුතු කරන්නේ කොහොමද? එහි තියෙන වැදගත්කම සාකච්ඡා කරනවා. ඇයි අපි මේ විදිහට කටයුතු කරන්නේ? අපි බලන 500කට වැඩිය ඇහුවා ආපේවා අපි ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්ත නෑ නෙවෙයි. නමුත් එකතු කරගත්ත ප්‍රමාණය මාධිකමක් තියෙනවා. ඒක තව සාර්ථක කර ගැනීම සඳහා තමයි යම් ධර්ම කරුණක් මේ විදිහට විමස විමසා බලමින් විමස විමසා බලමින් මම මම කොතනද කියලා නිවැරදිම වෙනසක් සඳහා ප්‍රත්‍යක්ෂාව. ප්‍රත්‍යක්ෂාව මොකටද? අපේ ජීවිතය නිවැරදිම වෙනසකට භාජනය කර ගැනීම සඳහා. හොඳයි. දැන් අපි මූලිකවම සංකල්ප සකස් කරගමු මොකද්ද වෙන්න ඕනේ කියලා. මොනවා හරි දෙයක් පිළිබඳව අපි ඉස්සෙල්ලාම දැනගන්නවා. උදාහරණයක් අපි මැරෙනවා කියලා දන්නවද නැද්ද? මැරෙනවා කියලා දන්නවා. හරි. දන්නේ නැති අය ඉන්නවද? ඉන්නවා. කවුද? පුංචි ළමයි. සහ උන්මත්තක මිනිස්සු සමහර විට එයාට මැරෙනවා කියලා මතක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ මැරෙනවා කියලා එන අදහසක් අපිට තියෙන ඒ පිළිබඳ නුවණ අපිට තියෙනවා. නේද? අන්න ඒ නුවණ පිළිබඳව සිහිය. එහෙනම් නුවණ කියන්නේ එකක්, සිහිය කියන්නේ එකක්. තේරෙනවද? නුවණ පිළිබඳ සිහිය අපිට තියෙනවද කියන එකයි ප්‍රශ්නේ. මැරෙනවා මම කියන නුවණ අපේ රටේ ඉහළම නිලයේ ඉඳලා පහළම නිලය දක්වා උන්මත්තක නොවන අයට තියෙනවා. ඒ කියන්නේ පුංචි ළමයින්ට නැතුව අනිත් ඔක්කොම තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ වෙලාවට ඒ සිහිය නැති වෙනවා. ඒ සිහිය නැති වෙන්න හේතු වෙන ප්‍රධානම කාරණාව තමයි අකුසල් හමුවේ දැඩි ලෝභ, දේශ, මෝහ ඇති වෙනකොට අකුසලයන් දැඩි ලෝභ, දේශ ආදී, මෝහ ආදී අකුසලයන් එක්කම උපදින අනිවාර්යම අංගයක් තමයි මෝහය කියලා කියන්නේ. මෝහය කියන්නේ ඇත්ත වසං කරන ස්වභාවය. ඇත්ත වැහෙනවා. එතකොට අපිට ඇත්තම කියන්න බලන්න අපේ ජීවිතයක් කොච්චර කාර්යක්ෂම වේද? කොච්චර ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න පෙළඹෙයිද? හරි මරණ සිහිය තියෙනවනම් හොඳට ඒක උදාහරණයක් ගත්තේ නේද? මරණය පිළිබඳ සිහිය තියෙනවා නම් කොච්චර ඒ කියන්නේ මම ආය ආය මතක් කරනවා මෙතනදී මේ අපි බොහෝ ලොකු කරුණු වලට යන්න ඉස්සෙල්ලා හැම එකේම තියෙනවා පියවර දෙකක්. හරිද? ධර්මය අවබෝධ කරන අයට පියවර දෙකක් තියෙනවා. යම් නුවණක් ඇති කරගන්නවා ඒ පිළිබඳ සිහිය ඇති කරගන්නවා. ආය නුවණක් ඇති කරගන්නවා ඒ පිළිබඳ සිහිය ඇති කරගන්නවා. ආය ඊට එහා ගිය නුවණක් ඇති කරගන්නවා ඒ පිළිබඳ සිහිය ඇති කරගන්නවා. ඒ කියන්නේ මේ නුවණ සහ සිහිය කියන්නේ දෙකක් කියන එක ගැන අපිට හොඳටම දැන් තේරෙන්න ඕනේ. හරිද? අපි මේ වැඩසටහනේදී දැන් පසුගිය වතාවේ වගේ බොහෝ ධර්ම කරුණු එක රාශි කරන්නේ නැහැ. හරි? ඍජුවම කතා කරන්නේ කළ යුතු දේ ගැන විතරයි. හරිද? ඍජුවම කතා කරන්නේ කළ යුතු දේ ගැන විතරයි. බදාදා දවසේ ධර්ම කරුණු තියෙන තැන් කොතනද කියලා කියනවා. මොකද ආය 500ක් බණ කිව්වත් නැත්නම් අපි උදා නැවතී. එහෙනම් ඔන්න ඍජුවම දැනගත යුතු පළවෙනි කාරණාව. හැම වෙලෙම අපිට මතක තබා ගත යුතු පළවෙනි කාරණාව තමයි නුවණ පිළිබඳ සිහිය තිබිය යුතුයි කියලා. හරිද? අපිට ඒක මතක වෙලා තියෙන්නේ. එහෙනම් ගිය සතියේ අපි ප්‍රත්‍යවේක්ෂාව ගැන කතා කරා. එතකොට මේ සතියේදී අපිට තේරෙන්න ඕන මට මොනවා හරි නුවණක් තියෙනවා මම වහාම ඒ පිළිබඳ සිහිය උපදවාගෙන වාසය කරන්න ඕනේ. නැත්තම් මේ නුවණෙන් වැඩක් වෙන්නේ මේ නුවණ හරියට නැත්නම් කොයි වගේද හැංගි හැංගි උදව් කරන කෙනෙක් වගේ. හැංගි හැංගි උදව් කරන කෙනාට ගෙනාගෙන අපිට ඕන වෙලාවට උදව්වක් ගන්න බෑ. නේද? එතකොට යුද්ධ වෙනකොට එයා හැංගිලා. නැත්නම් මට සතුරු බලපෑම වෙනකොට එයා හැංගිලා. මට අවශ්‍යම වෙලාවට එයා නෑ නුවණ නෑ. දැන් මට හොන්දටම තරහ ගිලා කාව හරි මරන්න යනවා. දැන් මට කාව හරි මරන්න ඕන කියලා හිතෙන වෙලාවේ මට මාව කවදා හරි මැරෙනවා කියලා නුවණ තියෙනවා. හැබැයි ඒ නුවණ පිළිබඳ සිහි නැහැ. නැත්තම් මම කාවත් මරන්න හදන්නේ නැහැ. ලොකු අකුසලයක් කරගන්න යන්නේ. හැබැයි ඒ වෙලාවෙත් මට මේ සිහිය තිබුණා නම් මට ඒ අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. බලන්න පුංචි කර්මයක් ඉඳලා. දැන් මට මරණය ගැන නුවණ තියෙනවා නම් ඒක බොහොම වේදනාකාරී මම බලහත්කාරයෙන් මරන්න ගියොත් මට බොහොම වේදනාකාරී කියන නුවණ අපිට තියෙනවා. නේද? මම සතේ පොඩි කරන්න හදන වෙලාවේ සරපුවක් අරගෙන පත්තය පොඩි කරන්න හදන වෙලාවේ ඒ නුවණ පිළිබඳ මට සිහිය තියෙනවා නම් නේද? මාගේ අතින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. තේරෙනවද එහෙනම් මේක හරිය වැදගත් කාරණාවක් කියලා? නේද? ගොඩාක් වටින කාරණාවක්. හැම තිස්සෙම අපි අපි තුල ක්‍රියාත්මක විය යුතු කාරණාවක්. ඒ කියන්නේ අර යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අහන්නේ. අනේ වගේ තමයි. නේද? අපිට තියෙන නුවණ තිබ්බට වැඩක් නැහැ. ඒ නුවණ පිළිබඳ සිහිය අපිට අවශ්‍ය වෙලාවට නැත්තම්. අනිත් වෙලාවට දැන් අපි බලන්නකෝ ධර්මයේ කතා කරන වෙලාවට, ධර්ම සාකච්ඡා කරන වෙලාවට, නේද නිවසේදී කට්ටිය එකතු වෙලා අපි ධර්මයේ කතා කරන වෙලාවට අපේ අපේ පඬිතුකම නේද? හැබැයි ඒ කතා කර කර ඉන්න ගමන්ම කාගෙන් හරි වැරද්දක් වුණොත් මොකද වෙන්නේ? හොඳටම හොඳටම තරහ යනවා නේද? හොඳටම තරහ යනවා. දැන් හොඳටම තරහ ගිය තැන යාට මතක් වෙන්නේ නැහැ මේ මට ඇවිල්ලා තියෙන්නේ දේශය කියන චෛතසිකය. අර <laughs> චෛතසික චිත්ත කතා මොකුත් නැහැ ඒ වෙලාවට. ඇයි? දැනගත්ත කිසි දෙයකින් එතකොට පළක් වෙලා නැහැ. නේද? යාට දැනුම තියෙනවා. ඕකට කියනවා බුදුරජාණන් වහන්සේ අනුන්ගේ හරක් බලනවා වාගේ කියලා. හරි? අනුන්ගේ හරක් බලනකොට පස්කෝ රස ටික අනිත් අයට. තමන්ට ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ අපි ධර්මයේ විතරක් කතා කරනවා නම් සිහිය උපදවා ගන්න නැතුව මේ මටත් එක්ක හරිද? මොකද වෙන්නේ මං ධර්මය කියන හැබැයි. දැන් සබ්බවා පස්සා කරන කුසලස් උපසම්පදා සතිත්ත පරියෝධ පණං ඊතම් බුද්ධාන ශාසනං කියලා කියනවා. ඒක මම කිසි ප්‍රයෝජනයක් ගන්න නැතුව ඒක කියන්නේ කුසල් උපදවා ගන්න ඕනේ නැහැ හිත පිරිසිදු තියාගන්න ඕනේ නැහැ කියලා කියනවා හැබැයි. කියනකොට අහන කෙනෙකුට හැබැයි ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක හින්දා නුවණ නැතුව හරි සිහිය නැතුව හරි කමන්නේ බණ කියන එක හොඳයි. <laughs> නමුත් Tamanට ප්‍රයෝජනයක් තියෙන්නේ Taman දැනගන්න නුවණ පිළිබඳ සිහිය තිබ්බොත් විතරයි. ඕක අපිට විභාගවලදී ප්‍රකටයි. හ්ම් විභාගවලදී ප්‍රකටයි ළමයින්ට. ඒ මොකද දැන් අපිට මොකක් හරි ක්‍රමයක් හරි මොකක් හරි එකක් මොකක් හරි සමීකරණයක් හොඳට මතක තියාගෙන ඉන්න. ඒක පිළිබඳ නුවණ තියෙන අයට. ඒ කියන්නේ මේක මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ කියලා. නමුත් එතෙන්ට ගිහාම සමහර වෙලාවට සිද්ධ වෙන කලබලයේ හින්දා නේද? මොකුත් මතක් වෙන්නේ දැන් ඉන්නවා මතක් වෙන්නේ නැහැ මේ සිහිය නැති වෙලා ඉන්නේ දැන්. හරි. දැන් ඉන්දෙන කලබලෙත් ඇති වෙලා. හැබැයි විභාගය වල ටිකක් කරලා යනකොට කවගින්වත් ඇහුවෙත් නැහැ. මොකක්වත් නැහැ මෙන්න මෙයාට මතක් වෙනවා. එතකොට මේ මොකද මේ වෙනත් කාරණාවකින් මේක වැහුණා. හරි විභාගෙට ගියාම උඩ ළමයින්ට මොකද වෙන්නේ? නොසන්සුන් වෙනවා. නේද? එතකොට නොසන්සුන් වෙච්ච ගමන් තියෙන ටිකවත් මතක් වෙන්න තියෙනවා. ඉතින් එහෙනම් මේක පුහුණු කළ යුතු දෙයක්. දන්නවද? අපේ හිත කියන්නේ අපි පුරුදු පුහුණු කළ යුතු හිතක් මේක. නුවණ පිළිබඳ සිහිය උපද්දවා ගන්න ක්‍රමවේදය භාවිතා කරලා ඒක අත්හදා බලලා ඒක ක්‍රියාත්මක භාවයට අරගෙන පුහුණු කරන්න ඕනේ. හරිද? නරක දෙයක් නෙවෙයි. ඒක නිකන් අර ටිකක් ලස්සනට වගේ නැත්නම් මේ කාලේ හැටියට ගැලපෙනවා කියලා මතක තියාගන්න ඕනේ. නිකන් ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක් කියලා මතක තියාගන්න. එහෙම කිව්වහම නිකන් ටිකක් මේ තරුණ අයට නේ හොඳයි වගේ නේද? හ්ම් ඒකනේ අපි නේද කයෙන් වැඩගන්න, කය අවශ්‍ය විදිහට කටයුතු කරවන්න නේද කයට අභ්‍යාස කරනවා. නේද? සිතට අභ්‍යාස කරන්න ඕනේ. සිතට කර යුතු ලොකුම අභ්‍යාසය තමයි තමන්ගේ නුවණ පිළිබඳව සිහියෙන් වාසය කරන්න කරන අභ්‍යාසය. හරි? ඒ අභ්‍යාස නැකෙරුවොත් ඒ පුහුණුව නැකෙරුවොත් මොකද වෙන්නේ? අපිට කොච්චර දැනුම එකතු කරගත්තත් වැඩක් නැහැ. නේද? කොච්චර දැනුම එකතු කරගත්තත් වැඩක් නැහැ. ඒ දැනුම ප්‍රායෝගිකව යෙදෙන්නේ ප්‍රායෝගිකව යෙදෙන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේ අපිට මොන හරි දෙයක් ගත්තාම ඒක හරීම පහසු කරනවා කරන්න. හරි? එතකොට ගොඩාක් මේ සාරාංශගත කරනවා. අපේ ජීවිතේ සාරාංශගත කරනවා. බලන්න මේකට අපිට දෙනවා ශරීරය පවත්වන ඉරියව් ටික. ජීවිතයේ සියලු දේම කරන ඉරියව් ටික බෙදලා දෙනවා අපිට. හරි. බලන්න අභික්ඛන්තේ පටික්ඛන්තේ ඉදිරියට යෑමේදී ආපසේමේදී ආලෝකිතේ විලෝකිතේ ඉදිරිපස බැලීමේදී ආපසු බැලීමේදී. හරි ඒ කියන්නේ මෙහෙම කරලා දැන් අපිට මෙහෙම බලලා මෙහෙම බලනකොටත් මට මම දැනගත්ත නුවණ පිළිබඳ සිහියෙන් ඒක කළ යුතු තියෙනවා. හරි. අපිට අසිහිය ඇති වෙනවනේ. නේද? දැන් උදාහරණයක් පිළිකුල් භාවනාව කරන කෙනෙකුට ඇති වෙන නුවණක් තමයි කරගෙන යනකොට ඇති වෙන නුවණක් තමයි අහගන්නකොටම ඇති වෙන ඒ නුවණ ඒ තමයි මේ මුළු ශරීරයම පිළිකුල් වස්තු වලින් හදලා තියෙන්නේ කියලා. ඇත්තටම කියන්නේ ඕක හොඳ උදාහරණයක්. එක හතකින් මට මතක් වෙච්ච එකක් හොඳයි මේ වෙලාවේ. නේද? කෙටියෙන් අරගෙන බැලුවොත් කේස් මත්තකේ ඉඳලා පාදන්තය දක්වා ශරීරයේ උඩ ඉඳන් පල්ලෙහා දක්වාම සියලු දේ හැදිලා තියෙන්නේ කෑම පිඟානකට එකතු වුණු චූටි කෑල්ලක් හරියි නේද ප්‍රසන්න හැඟීම් ඇති වෙන කෑලි වලින්ද කොණ්ඩ කෑල්ලක් හං කෑල්ලක් නේද ගලවපු දතක් බොන්චි වැන්දනයක වගේ තිබුණා හම්බුණා නේද? නඩු දාන ප්‍රශ්න ඔක්කොම නේද? හම් කැලලක් මොකක්වත් බෑ නේද? එහෙනම් ඊටාම අප්‍රසන්නද නැද්ද? ඊටාම අප්‍රසන්න දේවල් වලින් මේ ශරීරය හැදලා තියෙනවා. දන්නවද නැද්ද ඒක? ඒක දන්නේ නැති කෙනෙක් ඉන්නවද? ඒක දන්නේ නැද්ද අපි? ඊටාම පැහැදිලිව දන්නා ඒක දන්නේ කෙස් ලොම්නිය දත් සම්මස්නහර 60 60 මිදුළු ආදී ඔක්කොම තියෙන දහතරාව. නමුත් ඒ පිළිබඳ සිහිය උපදින්නේ කොච්චර අඩුද? නේද? ඒ පිළිබඳ සිහිය උපදින්නේ කොතර අඩු වෙනද එහෙනම් නුවණ පිළිබඳ සිහිය කියලා කියන්නේ මහා පුදුමාකාර කාරණාවක් හරි එහෙනම් අපි බලන්න ඕනේ කොහොමද මේක කරන්නේ සිහිය කියන ඒ කියන්නේ මේ සිහිය කියන වචනේ තේරුම අපි ඉදිරියේදී මම කිව්වා අභිධර්ම ගැන අපිට කතා කරනවා කියලා ඒකට තේරෙයි යම් ඒ අරමුණ ගත්ත අරමුණේම රැඳිලා තියෙන ස්වභාවය සිහියේ තියෙන ස්වභාවය තමයි එක අරමුණක දැන් අපේ හිත එක අරමුණේම అలවා තියෙන ස්වභාවය. ඒ ලක්ෂණයේම అలවා තියෙන ස්වභාවය. එහෙනම් අන්න ඒ ගත්ත අරමුණේ అలවා තියෙන ස්වභාවයට අපේ මනසපත් කරන්න ඕනේ. අපි ඒක පුහුණු කරන්න ඕනේ. මේක කොහොමද කරන්නේ? කියලා බලමු. මේ සාමාන්‍යයෙන් ගොඩාක් තරහ ගියාම තරහකාරයා මතක් වෙන වැඩිද නැද්ද? කාත් එක්කලා ටිකක් අඩුවෙන් තරහ තියෙන කෙනාද වැඩියෙන් මතක් වෙන්නේ වැඩියෙන් තරහ තියෙන කෙනාද වැඩියෙන් මතක් වෙන්නේ කෙනෙක් ගැන අපිට වැඩියෙන් තරහයි නම් එයාව මතක් වෙන හැම වෙලේම වගේ නේද ඊළඟට අපි අනිත් පැත්ත ගමු ඔක අනිත් පැත්ත ගමු ලෝභයේ පැත්ත දැන් මේ අකුසල් අපිට හුරුයි කුසල් අපිට හුරු නැති හින්දා අකුසල් වලින් අපේ චිත්ත ස්වභාවය පැහැදිලි කරගන්න පහසු වෙනවා මේක කරන්න පුළුවන් දෙයක් කියලා මම කියන්නේ හැම නිමේෂයකම සිහියෙන් ඉන්න කෙනෙකුට පුළුවන් බව අපිට ඔප්පු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ බලන්න. කෙනෙක් කෙරෙහි අපිට පුංචි ලෙන්ගතුකමක් පුංචි ආදරයක් උපදිනවා. ඒ ආදරයක් ඉපදිලා ඉතින් ටිකක් වෙලා ඒ හරිය කරක් කරගෙන මම යනවා යන්න. හරිද? ගියාට පස්සේ හැම වෙලෙම මතක් වෙනවද? නෑ එහෙම නෑ. නේද? හැබැයි ටික දවසක් ගිහිල්ලා නැවත දැකලා නැවත නැවත මෙනෙහි කරලා ටික ටික ටික ටික ආශ්‍රය වැඩි වුණා. නේද? ආශ්‍රය වැඩි වුණොත් මනසිනුත් හැම වෙලෙම මෙනෙහි කරන්න පටන් ගත්තොත් ආශ්‍රය කරන්න පටන් ගත්තොත් ඒ තැනත්තාව හෝ තැනැත්තිය. ඊට පස්සේ අපි කියනවා ටික ටික ටික ටික බැඳීම ආදරය ඇල්ම කියන හැඟීම වැඩි වෙනවා කියලා. මේක සමහරවිට වැඩිපුර වැඩි වෙනවා කට්ටියගේ එක පාටම ගොඩක් වැඩි වෙන ලාවල් තියෙනවා නේද? අන්න එහෙම වැඩි වුණාම මොකද කියන්නේ? මේ අපි කනවා, බොනවා, නානවා, ගමන් බිමන් යනවා. රස්සාව කරනවා ඔක්කොම කරන අතර වාරේ මතක් නොවන වෙලාව නැති තරම් කිව්වොත් මොකද කියන්නේ අර වැඩ ඔක්කොම කරන අතරේ මතක් වෙන්නේ නැති වෙලාව නැති තරම් කිව්වොත් මොකද කියන්නේ එහෙම වෙලා නැද්ද අතීතයට දාලා කතා කරන්න විතර ප්‍රශ්නයක් නැහැ දැන් ගැන නේ මම කියන්නේ නේද එහෙම වෙලා නැද්ද ඒ තමයි අපේ හිතේ ස්වභාවය මොකද්ද ඒ වැඩි උනේ හැඟීමයි වැඩි උනේ නේද ඒ පැත්තට තියෙන ප්‍රබල හැඟීමක් වැඩි වුණා. කොහොමද හැඟීම වැඩි වුනේ? මෙනෙහි කරලායි වැඩි වුනේ. නේද? ආශ්‍රය කරලායි වැඩි වුනේ. නේද? යමක් ආශ්‍රය කරනකොට ඒක පිළිබඳ තියෙන නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ හිත ඒ අරමුණේම යෙදෙව්වොත් තමයි ඒක නැවත නැවත මතක් වෙන ස්වරූපයට එන්නේ. හරිද? ඊට පස්සේ ඊට අදාළ කුමන හෝ අරමුණක් එනකොට බලන්න සිද්ධ වෙන දේ මම හැමදාම කියන දේ කියපු කාරණා ටිකක් එකට කැටි කරලා ගන්න හදන්නේ. සිද්ධ මොකද අපි යමක් කරනකොට හැම වෙලේම දැනගෙන කරන්න ඕන. දැනගෙන කරනකොට අපිට පුළුවන් ඕන පැත්තකට අපේ හිත හරවන්න. හරිද? මේක තේරුම් ගත්තොත් මේ බලන්න අපිට ප්‍රායෝගික ලෞකික ජීවිතේ ලැබෙන ලාභය වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් නැත්නම් හොඳට ඉගෙන ගත්තොත් යහපත් ජීවිතයක් ලැබෙනවා කියන එක ඇත්තද බොරුවද? ඇත්ත. නේද? සාමාන්‍යයෙන් තාම එහෙම එකක් තියෙනවා නේද? ඒක නුවණක්ද නැද්ද? ඒක නුවණ. පාඩම් කරන ළමයෙකුට ඒක තියෙනවද හැමදෙලෙම? පාඩම් කරන ළමයෙකුට ඉගෙන ගන්න ළමයෙකුට එන්න ඒ නුවණ පිළිබඳ සිහිය. නිබඳව තිබේ නම් එයා ගොඩක් දුර යනවද නැද්ද? නේද? ගොඩක් දුර යනවා. ඉතින් අන්න බලන්න හැම තැනකටම තිබිය යුතු දෙයක් එනම් මේ. හරි දැන් අපි කතා කරමින් හිටිය තැනට ආය යනවා. මේක කොහොමද කරන්නේ කියලා මං කිව්වර ආදරය කරන කෙනාව අපි වැඩියෙන් ආශ්‍රය කරා කියලා මේ බලන්න ඊට පස්සේ ඊට අදාළ අරමුණ වෙනකොට මොකද වෙන්නේ කියලාත් අපි බලමු අපි මහනුවර කියනකොට අපිට පහද මතක් වෙන්නේ දවදා මාලිකාව මතක් වෙනවා මං හැමදාම අහන්නේ මොකද ඒ ස්පිතාලයක් නැද්ද නුවර ස්පිතාලයක් නැද්ද තියෙනවා ඇයි මතක් වෙන්නේ නැත්තේ හැබැයි නුවර ස්පිතාලේ වැඩ කරන ලොකු කාලයක් වැඩ කරපු කෙනෙක් වෛද්‍යවරයෙක් කියලා නේද? එයාට මහනුවර කියපු ගම මතක් වෙනවද? ආ එහෙනම් වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ පිළිබඳ අපිට ඒ ඊට අදාළ අරමුණ වෙනකොට අපේ සිහිය එන්නේ ඒ ලක්ෂණයටයි. හරිද? ශරීරය පිළිබඳ අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන ශරීර පිළිබඳ මනස ශරීර පිළිබඳ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන සුවයි, සුබයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා. හරිද? ඒකේ අනිත් පැත්ත ආශ්‍රය කරොත් එන්න පටන් ගන්නෙ ඒක. හරිද? එන්න පටන් ගන්නෙ ඒක. මේකට අපි පැහැදිලි කරගන්න පොඩි වැඩක් කරමුද? නේද? ප්‍රායෝගික වැඩක්. මන් දිහා බලනකොට ඇත්තටම මගේ කම්බුලේ මස් තියෙනවා කියලා කාට හරි මතක් වුණා. ඇත්තටම තියෙනවද නැද්ද? හැමට යටින් මස් තියෙනවා කියන එක නොදන්න කෙනෙක් ඉන්නවද? නැහැ. එහෙනම් ඒක නුවණක්ද නැද්ද? නුවණක් නේද? එහෙනම් එන්න ඒක දැනෙන විදිහට දැන් ඇත්තටම අපි කියනවා දැන් අපිට මේකුනේ නෑ අපි කතා කරා නිවන් මාර්ග දේශනා මාලාවට දේවල් කතා කරා එහෙනම් තාම මේක වෙලා නෑ නේද මේක කරගත යුතුව තියෙනවා ඇයි කරගත යුතුව තියෙන්නේ හරි මේ බලන්න මේ කමක් නෑනේ කරන්න දෙයක් නෑ ඇත්ත කතා කරනවා මොකද අපි යම් ප්‍රායෝගික தත්යකට ආයතුනින්ද හැම පැත්තකටම යහපතක් වෙන්න මේ අපි හරියට නිකන් පහනට නැත්තම් ලයිට් එකකට අහුවෙච්ච කුමීන් වගේ කියලා මම කියන්නේ හැමදාම. ඇයි එහෙම කියන්නේ? කුමියා නිදහසේ ගමනක් ගියා. හරිද? යනකොට එයා දැක්ක ඈත ලයිට් එකක් තියෙනවා. තිබ්බ ගමන් මාත් වෙලා වගේ ලයිට් එක පැත්තට ගියා. දැන් මොකද එයා කරන්නේ? ලයිට් එක වටේ කරක් කරක් ඉන්නවා. ගිය ගමන මතකත් නැහැ, ආපු දිහා මතකත් නැහැ, යන දිහා මතකත් නැහැ, ඉන්න දිහා මතකත් නැහැ. ඔන්න මතකයි නේද? යන්න යන දිහා මතකත් නැහැ ආපු දිහා මතකත් නැහැ යන්න ඕන තැන මතකත් නැහැ නේද අරමුණු ඔක්කොම ඉවරයි දැන් එයා ලයිට් එක වටේ කැර කැර ඉන්නවා නේද හරියට මොනවා වගේද සිහිය නැති වෙනවා වගේ අපිට නේද එතකොට මේක වටේ කැර කැර ඉන්න සතා නැවත නිදහස් වෙන්න නම් මොකද වෙන්න ඕනේ ලයිට් එක නෙවෙන්න ඕනේ නේද මෙයාගේ ක්‍රියාව ගත්තාම මෙයා කරකි කරකි කරකි කරකි වැටෙනවා අර වටේ කරකි කරකි කලන්ත දාලා වගේ වැටෙනවා වැටිලා මාත් වෙලා වගේ ඉඳලා චුට්ටක් ආය පණ එනකොටම ආය අර කොටේ කරකනවා නේද? හා. ගණ්ඩකෝ රූපවාහිනිය දිහා බලන් ඉන්න කෙනේ. හරිද? නැත්තම් හොඳම දේ ගමුකෝ ටෙලිෆෝන් එකක් දිහා බලන් ඉන්න කෙනේ. හරිද? ඒක දිහා බලන් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා දැන් අමාරු වෙනවා. උයන්ඩ තියෙනවා, පාඩම් කරන්න තියෙනවා, තව බොහෝ දේවල් බොහෝ දේවල් තියෙනවා. නෑ දැන් කොහොද මේ ලයිට් එක වටේ කැර කැර කින්නේ. කලන්තේ වගේ නෝ බඩගිනි වෙනවා. හරි ඉක්මනට යනවා කුස්සියට. නේද? ගිහලා බෙදාගත්ත ගමන් කොහෙද? ආයතන. නේද? ඉඳගෙන ඉන්න පුටුවේ ඉඳගෙන ඉන්න රිදෙනවා. රිදෙනකොට නැගිටලා චුට්ටක් එහාට මෙහාට ගිහලා ආයෙ කොහෙද? ආයෙ මෙතන. නේද? ගැලවෙන්න උවමනාවකුත් තියෙනවා. ඒ කියන්නේ යන්න උවමනාව තියෙනවා මට වැඩ තියෙනවා. නමුත් <laughs> යන්න බෑ. නේද? ඒ මොකද ඔන්න ප්‍රශ්නේ. හරි. එතකොට මේ ලයිට් එක ක්‍රමයට නිවුනොත් ක්‍රමයට ඕන පැත්තට ගිය හැකියි. හරි. එහෙනම් දැන් බලා ගන්න ඕන අපේ ලයිට් එක නිවෙන විදිහ. මම කියනවා අර රූපවාහිනියේ නැත්තම් ටෙලිෆෝන් එකේ ලස්සනයි කියලා මට හිතෙච්ච කෙනෙක් ලස්සනට ඇඳගෙන ලස්සන තැනක ලස්සන දේවල් කිය කිය ලස්සනට නටනට හිටියා. ඒකයි මං ගෘමියා වුණේ එතන. හරි දැන් මං ඇස් ලොම්බු කරගෙන බලාගෙන ඉන්නවා දැන්. හරි එහෙම හිටියේ. මට හැම විනිවිද මස්තේ මස් අරමුණු වුණොත් හැම විනිවිද මස් අරමුණු වුණොත් මේ මස් ගොඩක් නටනවා කියන එක දැනුණොත් දැනුණොත් යම් හේකින් ප්‍රශ්නේ වෙලද නැත් රයිට් එකේ වුණා වගේ ආය නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත බැලීමේ අවශ්‍යතාවය එන්නේ නැහැ. ඒ නුවණ මට දැනට තියෙනවා. මේ හැමයට මස් තියනවා කියන නුවණ තියෙනවා. එහෙම නුවණක් නැත්තේ නෑ නේද? ඒ කියන්නේ අපි වහලා තියෙන මොකක් හරි වාදනයක් ඇතුලේ තියෙන මොනවද කියලා දන්නේ නැත්නම් අන්න නුවණ නෑ. අපි කලයක් ලස්සනට පින්තාව කරලා තියෙන මේක ඇතුලේ තියෙන මොනවද කියලා මම දන්නේ නෑ. ඒතකොට කියනවා අපි නුවණ නෑ කියලා. නමුත් අපි හොඳටම දන්නවා මේ හැමයට මස තියෙනවා කියලා. අන්න එහෙනම් අන්න ඒ මස් පිළිබඳ සංඥාව මට එන්නේ නෑ. නේද? එන විදිහට හදන්න වෙනවා. හදන්න නම් මොකද කරන්න ඕන? දැන් දන්නවා. ආශ්‍රය කරන්න. හදසල්ලා උදේ දැන් 8යි 20ට විතර ඇති නේද? අද මේක කරන්න පටන් ගන්න ඕනේ. එතකොටයි අපිට බ්‍රහස්පතින්ද කතා කරන දේ මොකද්ද කියලා තේරෙන්නේ. මොකක් හරි එකක් අපි කරලා බලමු මේ ඇත්තද මේ කියන කතාව කියලා. හරි. මම කිව්වා මේ වැඩසටහන පටන් ගත්තී නේද? අහගෙන ඉන්න විතරක් නම් එන්න එපා. අපිට ඕන 100ක් නිවන් මාර්ගය හවනම් 40ට අඩු කරන්න ඕනලා තියෙනවා. ඇයි? කරන අයට පමණයි. ඇයි? නිවන් මඟ කිව්වහම ඒක නාම පදයක්. ප්‍රත්‍යක්ෂා කිව්වහම ඒක ක්‍රියාපදයක්. එහෙනම් දැන් යන්නේ ක්‍රියාවත් එක්ක. නැත්නම් ක්‍රියාපද කතා කරලා නැහැ. එහෙනම් කරලා බලන්න ඕනේ. හරි කොහොමද කරන්නේ? පස්සේ පුළුවන් අපිට අසුභ භාවනාව ගැන කතා කරන්න මේ එකක් විතරක් අපි උත්සාහ කරන්නේ බොහොම මේ කියන්නේ මේ බොහොම මේ ලොකු ඉන්දනයක් ලබා ගන්න පුළුවන් එකක් මේ. ඒකයි මම එහෙම කියන්නේ. මේක කරන්න මේක කරන්න බෑ කියලා කාටවත් කියන්න බෑ කෙනෙක් කියයි. ඉතින් මුණ දිහා බලපුවාම හැමනේ පේන්නේ. මස් පේන්නේ නෑනේ කියලා. මම කඩ කඩ බිඳ බිඳ ඔය එන්න තර්ක ටික ඔක්කොම පෙන්නලා වැඩේ නවත්තන්න හදන්නේ. හරි. එහෙම නේද? එහෙමනේ හිතෙන්නේ අපිට. හරිද? මතකද මම ඔකට කියපු කතාව අතීතේ ඉඳන් හැමදාම මතක් කරගෙන බලන්න. අපි කියනවා කකුලේ මාපට ගිල්ල මතක් කරන්න කියලා. මතක් කරන්නේ කම මතක් වෙන්නේ හැමයි නියපොත්තයි. හරි. අපි කියනවා රිජිපෝම් පෙට්ටියක දාලා තියෙන බත් ගෙඩියක් මතක් කරන්න කියලා. රිජිපෝම් පෙට්ටියක දාලා තියෙන බත් ගෙඩිය මතක් කරනකම් මොනවද මතක් වෙන්නේ? බත් වෑංජන. දැන් පේනවද ඒවා? <laughs> අපි බඩගිනි වෙලා පාර යන වෙලාවක රිජිපෝම් පෙට්ටි දකින්න තියෙනවා. නේද? අරමුණු වෙන්නේ මොනවද? ඕක ඇතුලේ තියෙන බත් අරමුණු වෙන්නේ නැත්නම් කවදාකවත් එතන නවත්තලා නේද? මේ ඔය බත් පාර්සලේ ඔය මොනවද තියෙන්නේ? ඔය ඔය නේද? වෙජිටේරියන්ද ඔය මොනවද කියලා අහනවනේ අපි. නේද? අහන්නේ මොන අරමුණ වෙලාද? ඇතුලේ තියෙන බත් අරමුණ වෙලා. හරි. එහෙනම් රිජිකෝම් පෙට්ටි දැක්කහම බත් අරමුණ වෙනවා නම් ඇයි ඒ කියලා බලන්න. අපි ජීවිතේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන රිජිකෝම්ද බද්ද? ජීවිතේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන රිජිකෝම්ද බද්ද? වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන බත් නේද? හරි අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන මසද හමද? හම. එහෙනම් මාපට කිල්ල මතක් කරනකොට හැම මතක් වෙන්නත් නේද? අන්න හේතු නේද? දැන් අපිට මේක සම්පූර්ණයෙන්ම උඩියටකුර කරන්න පුළුවන්. මම කියන්නේ අත්හදා බලන්න. අහගෙන විතරක් ඉඳ රැස් වෙන්න එපා දැන්. අත්හදා බලන්න කියලා කියනවා. හරිද? අත්හදා බලන්න මේක වෙනවද කියලා. හරි? මේකට මේ දවස් තුන හොඳට නැති. හරි? කෙනෙක් උනන්දුවෙන් අද දවසේ පැය දෙකක් විතර පැයකමාරක් විතර අරගෙන මොකද්ද මේ කිව්ව මනස වෙනස් කරන වැඩ පිළිවෙල. හරිද? නුවණ පිළිබඳ සිහිය උපදින වැඩ පිළිවෙල. එකක් කරොත් පින්නත් නේ ලොකු තෘප්තියක් දැනෙනවා. තව බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒක පුහුණු කරා එතකොට. එකක් කරන්න ඕනේ අපි. එකක් කරොත් ඇත්තටම අපිට මේ පුහුණුව ගන්න පුළුවන් හොඳට. ඒකින්ද කොටස් මම කේසා ලෝමානකා දන්තා තතෝ මන්සං ආහාරු අට්ටි අට්ටි මිද්දම් වක්කන් හදයන් කියලා ওই කොටස් 32ම කිව්ව ගමන් කට්ටිය මොකද කරන්නේ? අලුත් කට්ටිය ඉරෙසෙන්නේ. අම්මේ මට තාම 18යි 19යි මට තාම 40යි නෑ මේක 60 දී විතර පටන් ගන්න ඕන සවා විතර කල් තියෙනවා කියලා කලින්ම මගේ අරලා නිකන් ඉන්නවා හරි ඒකින්ද මේක අපි පුහුණුවක් විදිහට මේක අපි ප්‍රායෝගිකව අත්හදා බැලිය යුතු එකක් විදිහට 32කින් එකක් ගමුකෝ 32කින් එකක් තමයි මන්සං කියලා කියන්නේ හරිද එතකොට මස් කිව්වහම ඉස්සෙල්ලාම අපි එන්නේ තමන්ගේ ශරීරය පිළිබඳව හිත අජත්තන්වා කායේ කායાનුපස්සී විහෙරති. තමන්ගේ ශරීරය පිළිබඳව. කොහොමද තමන්ගේ ශරීරය පිළිබඳව කිව්වහම අනුමන්දන් කරන විදිහ විතරක් කියනවා. මම කියන්නේ බොහෝ විස්තර කියන්නේ නැහැ. නැවත නැවත මතක් කරනවා. දැන් තියෙන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන කාලයේ ප්‍රත්‍යක්ෂා කියන්නේ නිවැරදිම වෙනසකට. දන්නවනේ මේකේ තේමාව නේද? නිවැරදිම වෙනසකට. මන්ට නිවැරදිව වෙනස් වෙන්න ඕන වෙලා. නිවැරදියට වෙනස් වෙලා හරියන්නේ නැහැ. මම එක එක දවස්වල එක එක ශරීර පිළිබඳ නේද? හිත එකක් උඩ කොට්ට මාරු කරා වගේ කරා. එක සැරවියක් පිළිබඳ යම් කාරණාවක් ඉඳ මට ආසාව අයින් කරන්න ඕන මම වෙන එකක් අල්ලගෙනයි ඒකේ ආසාව අයින් කරේ නේද? එතකොට ඒක වෙනස් වෙලාම වෙනස් වෙලා තියෙන්නේ නිවැරදිවමද? නෑ නෑ නේද? මං මේ තිරිනාටි කිරීම කොච්චර වැරදුද? මේ දැන් ඔය හැන්දාවට පැය දෙකක් විතර නාස්ති කරන පුරුද්ද ගතිය කොච්චර කලින්ද තියෙන්නේ? ඒකටම කොච්චර මං කාලේ නාස්ති කළාද? දැන් ඇද්ද? මේ අරක හිටිය ආච්චි මේකේ නංගි වෙලා එනවා. අරකේ නංගි මේකේ ආච්චි වෙලා එනවා. නේද? ඉතින් මාත් බලාගෙන ඉන්නවා. නේද? කාටද උඩ පිස්සු වගේ. මටයි පිස්සු වගේ. මගේ කාලේ ඇති වෙනකම්ම නාස්ති වෙලා. ඉතින් එහෙනම් මේ වගේ එකට අහු වෙලා ඉන්න මට මේකේ වෙනසක් කරගන්න ඕනේ. මම කාර්යක්ෂම මිනිස්සෙක් වෙන්න ඕනේ. මම ප්‍රයෝජනවත් දේවල් කරන කෙනෙක් වෙන්න ඕනේ. නේද? නිෂ්ප්‍රයෝජන දේවල් නිෂ්ප්‍රයෝජන දේවල් විදිහට මම දකින මනසක් මනසක් සකස් කරන්න ඕනේ. අදිෂ්ඨානයට විතරක් මොකුත් කරන්න බෑ. බලන්න. අදිෂ්ඨානය කියන්නේ යමක් කරන්න එකක් විතරයි. මම හැමදාම කියනවා. අදිෂ්ඨාන කියන්නේ දන්නවනේ 아무තෙන් කියන්න දෙයක් නැහැ. කාට හරි හොඳට බැනලා ආදරය කරන කෙනෙකුට නේද? හොඳට බැනලා තරහ අඩු වුණාට පස්සේ මොකද හිතෙන්නේ? ආයෙනම කවදාකවත් බනින්නේ නැහැ. එහෙම හිතලා තියෙනව නේද? බැන්නේම නැද්ද ඊට පස්සේ? ආයෙ බැන්නා. නේද? ඒ කියන්නේ අදිස්ථානයක් විතරයි. අදිස්ථාණයෙන් ගත්ත දේ ක්‍රියාත්මක වෙන විදිහට මතක තියාගන්න. අදිස්ථානයේ ගත්ත දේ ක්‍රියාත්මක වෙන විදිහට වැඩපිළිවෙල කරන්න ඕනේ. හරි අදිස්ථානයේ ගත්ත දේ ක්‍රියාත්මක වෙන විදිහට සමහරව පොඩි කාලෙම අදිස්ථාන කරනවා මම වෛද්‍යවරයෙක් වෙනවා. මම ඉංජිනේරුවෙක් වෙනවා. මම මෙන්න මේ තත්ත්වයට යනවා. හරිද? හැබැයි වැඩ නැහැ. හැමදාම හිතමන් යනවා මම යනවා මම යනවා. කොහෙද ඉන්නේ? ඒක පුතනින්නේ. වැඩ තියෙන්න ඕනේ. හරි. මේ වැඩ කරන්නේ නැහැ වැඩ කෙරෙන්නේ. කෙරෙන්නේ නැත්තේ ඇයි? හැම දෙයකටම මූලික වෙන්නේ Tamange සිත. නේද? එතකොට ඒ සිත සකස් වෙන්නේ ඒකට අදාළ චෛතසික හැදුනා. හ්ම්. එහෙනම් ඒකට අදාළ වැඩ පිළිවෙල තමයි සිහිය කියන්නේ චෛතසික ධර්මය. සිහියෙන් දෙන රුකුල දෙන්න ඕනේ. යම් වැඩක් කරෙන්න සිහියෙන් දෙන කොටස සිහියෙන් එන කොටස සති සම්බොජ්ජංගය කියන්නේ නිවන් දකින්න ඕන කරන කොටසක් සිහිය කියන්නේ. ඒකට කියනවා සති සම්බොජ්ජංගේ බෝධි අංගයක්. හරි. එහෙනම් සිහියෙන් කරන අපි හරියට මේ අපේ වැඩක් කරනවා කියන්නේ අපේ පින්වත් මේ සමිතියක් පිටව ගත්තා වගේ. සමිතියක් පිටව ගත්තාම සභාපති කෙනෙක් ඉන්නවා. ලේකම් කෙනෙක් ඉන්නවා. භාණ්ඩාගාරික ඉන්නවා. කාර්ක සභිකයෝ ඉන්නවා. නේද? දැන් ඒ වගේ කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට වැඩ බාර දීලා තියෙනවා. සභාපති කුරස කරේ නැත්නම් සමිතිය අඩාලද නැද්ද? ලේකම් කොටස ලේකම් කරේ නැත්නම් නේද? සමිතියක් පිළිටවගෙන වැඩක් කරන්න ගත්තා නම් ඒ ඒ අයගේ කොටස් ටික ඒ ඒ අය කරොත් තමයි මේ වැඩේ වෙන්නේ. ඒ වගේ අපේ හිතත් හරියට සමිතියකින් කරන වැඩ වගේ. අපේ හිතේ ඒ ඒ කොටස් වලින් කරන ඒ ඒ කාරණා ටික අපේ හිතේ නැగిලාවේ නැත්නම් අදාළ වැඩේ කෙරෙන්නේ නැහැ. හරි. ලොකු හැඟීමක් බුදුහාමුදුරගෙන තියෙනවා අපිට. නැත් අපේ හිතේ තියෙන ස්වභාවයන් පිළිබඳ කිසිම අඩුවක් නැතුව සියලු සියුම් සියුම් තැන් හැම දෙයක්ම යහපත් පැත්තට සකස් කරගන්න වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. මේක උග්‍ර මනෝවිද්‍යාවක්. ආයේ තවත් වෙන මනෝවිද්‍යාව හොයන්න යන්න දෙයක් නෑ. හරි. මේකේ උග්‍ර කියලා කියවම ඉතා සියුම් තැන් ස්පර්ශ කරපු හැම දෙයක්ම සකස් කරන්න පුළුවන් තත්යක තියෙන මනස පිළිබඳ විද්‍යාවයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන්. හරි? හරි. දැන් පොඩ්ඩක් බලමු අපි ආපහුලා ගිය තැනට කරන්න යන වැඩේ ගැනයි මේ දැන් කරන්නේ මෙහෙමයි. දැන් මගේ ශරීරයෙන් මම වැඩිම ආශ්‍රය කරලා තියෙන ශරීරය. හරි? මට ලොකු වැරදීමක් වෙලා. මගේ ශරීරය කියලත් මම ආශ්‍රය කරලා තියෙන්නේ හං කෑල්ලක් විතරයි. බලන්න බොරුද කියලා. මූණ කියලා මතක් වෙනකොට හමක් මතක් වෙනවා. 10 කියලා මතක් වෙනකොට හමක් මතක් වෙනවා මට මගේ නේද? 7 කියලා මතක් වෙනකොට හමක් මතක් වෙනවා. ධනිය කිව්වහම හමක්. කකුල කිව්වහම හමක්. අනේ අපේ ඒක මම හරිම දුර්වල තත්යක තියෙන මට අහු වෙලා තියෙන එකයි. හමක් විතරයි. නේද? එහෙනම් මම දැන් මොකද කරන්නේ? මේක වෙනස් කරන්න යන්නේ. නේද? මම දැන් මේක වෙනස් කරන්න යන්නේ. මොකද කරන්නේ? පැත්තකට ඉඳගෙන. ඉස්සෙල්ලාම පැත්තකට ඉඳගෙන මේ කළ යුතු තියෙනවා. ඉඳගෙන හොඳට ඔය ඍජු ඉරියව්ව මේ ඉරියව්ව කියන්නේ මෙහෙම ඉඳ ගැනීමේදී අර පරයන්ක ඉරියව්ව කියලා කියන්නේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක්. දැන් අපි කොන්දමේ මකුලන් හිටියම සමහර ඒවා ඇකිලිලා, සමහර මස්පිඩු ඇකිලිලා, සමහර මස්පිඩු ඇදිලා. ඒක ටිකක් කරද්දී තෙදෙන්න පටන් ගන්නවා. ඒකෙන්ද අපි පුරුදු වෙනවා මේ හොඳට කොන්ද කෙලෙන් තියාගෙන ඉඳලා. ඒලා බෙල්ලත් අස්සන්න නැතුව මෙහෙම තියාගෙන ඇත් එක පියාගෙන මොකද කරන්නේ? හිස් මුදුනට හිත යවනවා මේ මේ උපක්‍රමයක් විතරයි මේ යම් කිසි කෙනෙක් කියයි මේ භාවනාව වැරදි භාවනාවක් ගන්නවා කියලා මේක කොටසක් මාත්‍රයක් විතරයි. හරි. මොකද යමක් කරන්න උගන්නනවා ඉතින් ටික අර අසුභ භාවනාවත් එක්ක ඉතින් ඔක්කොම ටික හදාගන්න. හරි. මම මොකද කරන්නේ? හිත යොමු කරනවා. හිස් මුදුනට කියන්නේ හිස් මුදුන වැඩි මාස් නෑනේ. නේද? එහෙනම් චුට්ටක් පල්ලහටම අපි නලලට. හරිද? කම්බුල් වලට. කම්බුල් වලට හිත යොමු කරලා මම මනසින් දකිනවා මේ හැමතේ යටින් මගේ මස් ටික තියෙන විදිය. හරි. හොඳට බලනවා හොඳට තේරුම් ගන්න පුළුවන් මගේ හැමතේ යටින් මස් ටික තියෙන විදිහ. හරි ඒක තේරෙනවනේ නේද? ඊට පස්සේ මගේ තොල් ප්‍රදේශයට හිතෙමුත් ඔන්න මට තේරෙනවා මගේ තොලේ මස් තියෙන විදිහ. නිකටේ මස් තියෙන විදිහ නේද? කම්බුලේ මස් තියෙන විදිහ. බෙල්ලේ මස් තියෙන විදිහ. මේ විදිහට මම ආශ්‍රය කරනවා මේක. ආශ්‍රය කරනවා කියන්නේ ඒ තියෙන විදිහ නේද? මේ අත්බබවල් වල කොහොමද? ඇඟිලි වල කොහොමද? පිටකොන්දේ කොහොමද? බඩේ කොහොමද? නේද? කියලා. යම් විදිහකින් අපිට එහෙම හිතනකොට හරියට හැඩේ එන්නේ නැත්නම් අපි මොකද කරන්න ඕනේ? දැන් කාලේ ඉස්සරට වැඩිය ලේසි. ඇයි? මේ මේකට මම උදාහරණකින් පැහැදිලි කරන්නම්කො. පිට දැකලා තියෙනවද? Tamange පිට දැකලා තියෙනවද? නෑ, දැකලා නෑ. නේද? කන්නඩියෙන් දැක්කත් ඒක දෙපැත්ත මාරුලා පේන්නේ. හරියටම දැකලා නෑ. එතකොට නමුත් පිට කියනකොට අපිට අපේ පිට ගැන හැඟීමක් තියෙනවද නැද්ද? කොහොමද? අනුන්ගේ පිටවල් දැකලා ඇත. නේද? අනුන්ගේ පිටවල් දැකලා තියෙන හින්දා පිට කියනකොට මට හිතෙනවා මගේ පිට මෙන්න මේ වගේ ඇති කියලා. නේද? එහෙනම් අන්න ඒ වගේ මගේ මේ කම්බුලේ තියෙන හැම අයින් කරපුවාම මස් තියෙන විදිහ පිළිබඳ මට අදහස මදිනා. හරි? මම මොකද කරන්න ඕනේ? ඔන්න හැම ගහපු එක හොයාගන්න දැන් කාලේ ලේසි. ඇයි? ඔන්න සිහියෙන් යුක්තව දුරකථනය පාවිච්චි කරන්න ඕන වෙලාවක් එනවා. <laughs> අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් වෙන වෙලාවක් එනවා. එහෙම එකක් අරගෙන හොඳට බලන්න. හරි. එතකොට ඒකේ සටහන අපේ හිතේ හැදෙනවා. ඒක සටහන තුළ අපි ඔගේ ගඳ නම් හොඳට ගන්න. හැබැයි ගඳ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. හරි. වර්ණය ගැන වර්ණය කොහොමද? ඒ ඒ ප්‍රදේශවල බඩේ එහෙමනම් කහ පාටට බූන්දි වගේ තියෙන කහ බූන්දි වගේ තියෙන කොටසක් තෙල් මාන්න තෙල් තෙල් කෑල්ල. හරි. එතකොට ඒ වගේ දන්න දන්න විදිහට තව කරුණු හොයාගෙන ඡායාරූප හරි හොයාගෙන නැත්නම් මස් කඩ දෙල්ල තියෙන හරක් මස් එහෙමත් දකින්නවනේ ඒ වයින්ුත් ගත්ත හැකි සෑහෙන නේද කොටසක් මේ මේ අර කියන ටිෂු එහෙම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ පැහැදිලිව දැනගෙන මොකද කරන්නේ තමන්ගේ ශරීරයට හිත කරනවා මේ හැම අයින් වෙච්ච ශරීරය කොහොමද තියෙන්නේ? හැම අයින් වෙච්ච ශරීරය කොහොමද තියෙන්නේ කියලා මස්වල වර්ණය හැඩය, ගන්ධය. ගැන විතරක් මුලදි ගන්නකො ඉස්සෙල්ලා මොකද මේ දවසකට දෙකට ඔක් කරන්න බෑනේ ඔක්කොම. හරි ඊට පස්සේ තව තියෙනවා ඒක අපි කියලා දීලා තියෙනවා. සම්පූර්ණ කමටහන කියලා දීලා තියෙනවා මේ ක්‍රියාකාරකමට පොඩි දෙයක් විතරයි. හරි. එතකොට වර්ණය, හැඩය සහ ගන්ධය ගැන අවධානය යොමු කරගෙන මුළු ශරීරයම ආශ්‍රය කරන්න ටිකක් වෙලා. හරි? ආය ආශ්‍රය කරන්න. ආය ආශ්‍රය කරන්න. ඔය විදිහට හැමතැනම තියෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා ඔහොම කර කර ඉඳලා චුට්ටක් එකපාරටම පරීක්ෂණයක් කරනවා. දැන් මගේ සිහිය හරි ගිහිල්ලාද මේකට? ධනිය මතක් කරනකොටම මස් මතක් වෙනවා නේද? කලව මතක් කරනකොටම මස් වල හැඩය මතක් මේ හැටිලා තියෙන්නේ. අන්නේ මතක් වෙන ගානට එනකම් මේක එක දිගට පොඩ්ඩක් කරන්න ඕනේ. දවසක් දෙකක් කරනකොට හොඳටම හරියනවා. හරිද? අන්නේ එහෙම කරගෙන යනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ අම්මාව දකිනකොට තාත්තාව දකිනකොට සහෝදරයා දකිනකොට මොකද වෙන්නේ? ඔන්න ඔය විදිහට සහෝදරයා නෑ මස් ගොඩක් කියන එකක් නෙවෙයි මේ. හරිද? මස් අරමුණු වෙන ස්වභාවයට එනවා. හරි? අන්න එහෙම හදලා බලන්න පොඩ්ඩක්. හරි. මට නම් බෑ මම බණ අහගෙන ඔන්න ඔහෙ ඉන්නවා. මට නම් බෑ මට නම් බෑ කියලා හැම වෙලෙම කියනවා නම් හිත ඒ බැරිකම හින්දාම මනුස්ස ශරීර පිළිබඳ දැඩි හැඟීම් ඇති වෙලා අනාගතයේදී ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිරිනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප දොඩවන්න වැරදි වෙන්න තියෙන ඉඩකඩක් තියනවද නැද්ද? ඉඩකඩක් තියනවද නැද්ද? ලෝභ අඩු කරගත්තේ නැත්නම්, දේශ අඩු කරගත්තේ නැත්නම්. ඒකර මට බෑ මට බෑ මට බෑ කියලා හිතෙනවා නම් හිතන්න ඕනේ. මට මෙන්න මේ ටික වෙනවා. ඒ ටික උනොත් ඊළඟ භවයේ දැන් බෑ බෑ බෑ කිය ඊළඟ භවයේ උන් බෑ තමයි. හරිද? <laughs> ඒ කියන්නේ කුසල් වර්ධනය කරගත්තේ නැත්නම් මම ලොකු අපහසුකටපත් වෙනවා කියලා. හරි? එහෙම හිතලා මොකද කරන්නේ? මේක දැන් පුහුණු කරන්න ඕනේ. හරි? ඔය වගේම මරණ සතිය. අසුබය විතරක් නේ බලන්නකො නේද? මරණානුස්සති කියන්නේ අනුස්සති කියන්නේ නැවත නැවත නැවත නැවත සිහි කිරීම. මේ අපි කතා කරේ අසුභානුස්සතියේ 32කින් එකක කෑල්හක් විතරයි. හරිද? ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයින් කෑල්ලක් විතරක් අපි ගත්ත ප්‍රායෝගික කරලා බලන්න කියලා. ඉතින් එහෙම කරලා බලන්න කරලා අද හැන්දෑවේ හෙට උදේ හෙට හැන්දෑවේ මේ විදිහට කරගෙන යන්න. ඉතින් ටිකක් අමාරුකමක් දැනේ. පටන් ගන්නකොට විතර හේතුව හප්පුලේ මස් අයියෝ මට නම් එපා වගේ දැනෙනවා. මම කොහොමද මේක කරන්නේ කියලා දැනෙනවා. හරි. මට ලේ දැක්කම කලන්ත හැදෙන මනුස්සයෙක්. පිස්සු ගතිය මේ ඇඟේ ලේ ගොඩක් තියාගෙන ඉන්නේ. නේද? ඒවා ඒවට කියන්නේ ගති කියලා මොන ගතිද? කිසිම තද ගතියක් නැති නේද? බොළඳ වැක්කිරෙන ගති. බොළඳ වැක්කිරෙන ගති බෞද්ධයන්ට තියෙනවද? බෞද්ධයා ඍජුව ඇත්තට මුණ දෙන්න පුළුවන් නේද? ශක්තිමත් මනසක් තියෙන කෙනෙක්. මේ බොළඳ වැක්කිරෙන ගතියින්ද මලමිනී ළඟ කඩා හැලෙනවා. ගිහිල්ලා. එතන කාගේ හරි නපුරු පොඩි වචනයක් ඇති යාව සම්පූර්ණයෙන් අයින්පත් කරගන්න. තමන්ගේ ඔය බොළඳ බොළඳ පල්ලෙහාට වැටිච්ච ගතිය තමන්ගේ ජීවිතේ අනවශ්‍ය අරමුණු වලට අරගෙන යනවා. හරිද? අනවශ්‍ය අරමුණු මේ බලන්න මම ගිය සැරේ ප්‍රත්‍යක්ෂවට සරණයි කිව්වා. මම ලස්සනට මගේ ජීවිතේ හදගස්සගෙන ආවා. අපේ ගෙදර දැන් ඉන්නේ හතර දෙනායි. ගෙදර ආයේ කවුරුත් බෝ වෙන්නේ නැහැ. මට පොඩි ගයක් ඇති. හරිද කියලා හිතන්නකෝ. මරිතින් අපූර්වට සාන්තව ජීවිතයක් ගෙවන්න පුළුවන්කම තියෙද මේ එහා ගෙදර කට්ටිය රතු දෙකේ ගයක් හදන්න ගත්තානේ. මොකද වෙන්නේ එහෙම නම් මොකක් අයට. ඊට වැඩි අඟල් දෙකක් හරි උසට මේක හැදෙන්නේ නැත්තම් වැඩක් නැහැ කියලා අරගෙන මොකද කරන්නේ අවුරුදු 60ක් විතර වෙනකන් අරගේ හදනවා. හදලා 65යි හැරෙනවා. <laughs> හ්ම් ජීවිතය වෙනලා තියෙන මොකද්ද අරිට වැඩි චුට්ටක් උසට ගිහ හදන්න. ඒ වගේ බොළඳ තේරුමක් නැති දේවල් වලට අපේ හිත යොමු වෙනවා. එහෙම යොමු වෙන්නේ ධර්ම අවබෝධය නැති හින්දා සිහිය නැති හින්දා නුවණ පිළිබඳ සිහිය නැති හින්දා. ඒකින්ද අපිට එක දෙයකින් මේක පුරුදු කරොත් හරි මම හොඳට කියන්නම්. මෙහෙම එකක්. දැන් පිහියකින් වැඩ කරන්න පුරුදු වෙච්ච කෙනාට හරිද අපි හිතමු එයා පුරුදුනේ කැරට් කපලා කියලා. දැන් එයාට බණ්ඩක් හම්බ වෙනවා. වෙනම පුරුදු වෙන්න ඕනද? නෑ. නේද? එක දෙයක් කපලා පුරුදු වුණොත් අනිත් දේවලුත් කපා ගන්න පුළුවන් නේද? එක දෙයක් කපලා පුරුදු වුණොත් අනිත් දේවලුත් කපා ගන්න පුළුවන්. ඒ වගේ එකකින්වත් අපි පුරුදු කරේ නැහැ. ඒ කියන්නේ සිහිය කියන එක අසුබ සිහිය වෙනම එකක්. හරි ඒක සිහියේ ඒ කියන්නේ සිහිය කියන ගුණාංගයේ එකක්. ඒක අසුබයට යොදවපුවාම අසුබය මතක් කරනවා. හරි? ඒක මරණයට යොදවපුවාම මරණය මතක් කරනවා. ඒකට මොකක් හරි එකක් අරගෙන සිහිය කියන එක වර්ධනය කරපුවාම හරිද? අනිත් දේවල් වලට යොදපුවාම ඒක ඉක්මනට වැඩ කරනවා. හරි. ඒකයි මම කියන්නේ මේක අත්හදා බලන්න කියලා. තේරුණාද මගේ කියප එක? දැන් මම ওই විදිහට අසුබය පිළිබඳ සිහිය උපදවාගෙන මොකද කරන්නේ? මේ හොඳට හදාගෙන දැන් පාර යනවා යනකොට දැන් මට හරිම විනෝදයක් තියෙනවා ඒක ඔක්කොම පේනවා අර විදිහට දැන් මම අර කුමියා කුමියාගේ ප්‍රශ්නේ විසඳලා දැන් තියෙන මොකද කරේ වෙනදා වගේම අර දුරකථනය අරගෙන හූරලා බැලුවා. හරිද? හූරනකොටම මොකද උනේ? ලස්සන කෙනෙක් ලස්සන තැනක අර වෙනදා සිද්ධියම වුණා. වෙනදා නම් ලයිට් එක දිගටම පත් වෙලා තියෙන්නේ. මෙදා පාර මොකද වෙන්නේ? මේ දැඟලිල්ල හොඳට තේරෙන්න ගත්තා. මස්කොඩ මස්කොඩ දඟලන හැටි. දැන් ප්‍රශ්නයක් නැහැ. හරි. ප්‍රශ්නයක් නැහැ ඕන බලන්න ඉන්න පුළුවන්. වෙනදා වගේකට ඇරිලා නැහැ මට අවශ්‍ය අරමුණට මට අවශ්‍ය පැත්තට මගේ හිත ගලවගෙන යන්න පුළුවන්. බොරුවට කාලේ නැස් වෙන්නේ නැහැ. එතකොට අන්න එහෙම Tamanට මේක අත්හදා බලන්න කෙනෙකුට හිතේ මේක හරිම අමාරු දෙයක් කියලා. අමාරු බව දැනෙන්නේ කලින් තීරණ ගන්න ගියා. දැන් මගේ පැත්ත බලනකොට නේද මම මෙතන හැම නැතුව මස් ලේකට ওই පැත්තට පේනවනම් කෙනෙක් හිතයි මහා භයානක දර්ශනයක් ඒක කියලා නේද? ඒ කියන්නේ මේ ලේ හැම ලේ ලේ සහිත හැම මතක් වෙනවා නම් ඒක භයානක වෙන්නේ අරමුණු වීම විතරයි. ඒක ගැන පිළිකුල ගැටීමක් සහිතව උපදින්නේ නැහැ. ඇයි අපි අපි ගැන ඒක මෙනෙහි කරලා තිබ්බා. හරිද? දැන් මං ගැන මගේ ඇත්තටම මේ වෙලාවෙ තුමාට මොකක් හරි ලෙඩක් ඇද්දලා මේ මේ හැම විනිවිද ලේ ගලාගෙන ඉන්න මස් පේන්න පටන් ගත්තා කියලා මොනවා හරි වෙලා ඔය පැත්තට ඕවා කරලා තියෙන කෙනෙකුට නම් ගැටීමක් එන්නේ නෑ මොකද ඔය පැත්තේ තියෙනවා කියලා දන්නේ නැහැ. ඒක මෙනෙහි කරලා තියෙන හින්දා. එතකොට එහාට මෙහාට දුවන මස් ගොඩවල් පිළිබඳව අපිට නිවැරදි සිහිය උපදවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මං කියන්නේ අද මේක අපි පුහුණු කරමු. හරිද? උදේ 8ට බණ අහනවා කියන එකේ තේරුම රෑ 10ට අහනවා කියන්නේ නෙමෙයි මම කියන්නේ. උදේ 8ට බණ අහනවා කියන එකේ තේරුම බොහෝ විට අද ගෙදර ඉන්න දවසක්. හරිද? ඒක අද පොඩ්ඩක් මේ වැඩේ ආරම්භ කරන්න කාලය යොදා ගන්න ඕනේ. නැත්තම් වෙනත් වෙලාවක ඇහුවනම් මේක අපි ඇහිච්ච වෙලාවෙ ඉඳලා ඉතාම ආසන්න කාලයකදී නේද මේ සිහිය පුහුණු කරන්න තමන්ගේ මනස නුවණ පිළිබඳ සිහිය ඇති වෙන විදිහට එක සාධකයකින් පුරුදු කරන්න. යමක් කපලා පුරුදු කරන්න කියලා මම කියන්නේ. එතකොට බොහෝ දේවල් කරගන්න ඉදිරියේදී පුළුවන්කම ලැබෙනවා. ඒක අපි පුරුදු කරේ මනසයි. ඊට පස්සේ වෙනත් දෙයකට ඒක යොදා ගන්න පුළුවන්. එයාට ඒක එහෙම පුරුදු කරපුවාම අධ්‍යාපනය ලැබන ළමයෙක් නම් එයාට යම් නුවණක් තියෙනවා නම් මේ මෙන්න මේකෙන් මේ දේ වෙනවා කියලා ඒක පිළිබඳ සිහිය පවතින ගතිය එනවා. හරිද? ඒක ඒ පිළිබඳ සිහිය නිබඳව එන ගතිය එනවා. එයා මොකක් හරි තීව්‍රව අරමුණු කරපුවාම එයාට එක දිගට ඒක තුල යන්න පුළුවන්කම තියෙනවා. මේක තව තව වර්ධනය කරොත් වර්ධනය කරොත් වර්ධනය කරොත් දන්නවද? මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට වත් මගේ ඒ සිහිය වෙනස් වෙන්නේ සම්පජානකාරී හොතිය. ඉස්සරහට යනකොට ආපස්සට එනකොට ඒ සිහිය වෙනස් වෙන්නේ නැහැ. හරි කද්දි බුද්ධි නාද්දි අඳිද්දි මේ කිසිම දැන් අඳුම ගන්නේ ශරීරයට ශරීරයට අඳුමක් දාගන්න. දැන් සංඝාටිපත්ති චීවර ධාරණය කියන්නේ අපිට තියෙන එකක්. ඒ කියන්නේ මේ සිවුර පොරවද්දි. සිවුර පොරවද්දි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මොකක්ද? මට සිහිය නැති වෙන්නේ නැහැ. මොකද මට සිද්ධ වෙන අසිහිය නැති වෙනවනම්. දැන් මට වික්ෂුන් වහන්සේ නමක් දේශනා මේ විදිහට සිවුර පොරවපම් මාව හැඩද? හරි නෑ මේ මස් ගොඩ වහ ගන්නවා කියන අදහස විතරයි තියෙන මස් ගොඩ වසා ගැනීම සලාමයකට මැසි මදුරුවන්ගෙන් සීතෙන් උස්නෙන් හරියට ගැටලු තියෙනවා ඒක වසා ගැනීම සඳහා පමණයි මේක කියලා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට අපි දන්න නුවණ පිළිබඳව සිහිය උපදවා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. ඒ ඒ එන්න ඒ අදහස අපි දිගටම තබා ගත යුතු වෙනවා. මේ ජීවිතේ ජීවත් කරවන්න ගියාම නිවැරදි ජීවිතයක් ගත කරන්න නම් ඉතලා දන්න ටික ගැන සිහිය තියාගන්න ඕනේ. නේද? දන්න ටික ගැන සිහිය තියාගන්න ඊට පස්සේ නොදන්න ටික එකතු කරගන්න ඕනේ. අපේ සමහර ඇත්තෝ දන්න ඒවා විතරක් වැඩි කරගන්නවා සිහිය වැඩි කරගන්නේ නෑ. පැත්තක්ම අඩාලා. වැඩක්ම නෑ. එහෙනම් අද අපි අලුත් ධර්මයක් ඉගෙන ගත්තා. මොකද්ද? සති සම්පජානනය. නේද? සති සම්පජානනය. සිහි නුවණ. සිහිය පිළිබඳ වූ හරි ඒකට කියනවා නේපක්ඛේන සමන්නාගතෝ සති කියලා නුවණ පිළිබඳව සිහියයි නුවණ පිළිබඳව සිහියයි අපිට මොනවා හරි දැනුමක් අපි ලබා ගත්තද හරි මේක පුරුදු කරපු කට්ටියට මේ මේක පුරුදු නම් හරි පුදුම දේවල් වෙනවා සමහර අය පත්‍රය කියවනවා ලිපියක් කියවනවා හරි කියවනකම් ඒක රසයි කියවලා ඉවරලා බලනකොට මොකෝවත් ඉතුරු වෙලා නැහැ අපරාධේ නේද දන්නවද මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා? තමන් මොකක් හරි එකක් කියවපුවා මොනවද මට මතක හිටියේ කියලා බලනවා. ඒකල ඒකේ ඒ ලිපිය බලලා ඒකේ වැදගත් කරුණු ටික මතක තියාගන්නවා. මතක තියාගන්න උත්සාහයෙන්. අපිට ඒක හුඟක් වෙලාවට මේ වැඩේ කරලා මතක කරනවා. ඒකෙන් අපි බොහෝ ලිපි කියවනවා. අන්තිමට ආයා નિરાයාසයෙන් මතක හිටින් ටික විතර කවුරු හරි මොන හරි කම කියාගන්න. ඒ નિરાයාසයෙන් මතක හිටින් ටික විතරයි. අර කියවන වෙලාවේ හොඳට තේරෙනවා. හරිද? නමුත් මේ වගේ පුහුණු කරපු අයට වැඩිපුර දේවල් සිහියේ ඉතුරු වෙනවා විතරක් නේ. එයාලට මතක් වෙනවා. ආ දැන් මම මේ කියවනේ. මොනවද බලන්න මට මේක මතක. ඒතර ඉක්ම බැල්ම හෙලන්න පුළුවන් අර ප්‍රදේශ සම්පූර්ණ. ඒතර එයාට ඔක්කොම අර නේද ප්‍රධාන කරුණු ටික මතක් වෙනවා. එයා ඒක මතක තියාගන්න. එයා හොඳ බහුසුතෙක් බවට පත්තන දැකලා තින්නේ මේ ලෝකේ සමහර අයට අපිට පුදුම හිතෙනව නේද? නේද මොන හරි ශේෂ්ත්‍රයක් ගැන කතා කරලා ඒ ශේෂ්ත්‍රය ගොඩව කියනවා. ඒත් නැත්නම් වෙන ශේෂ්ත්‍රයක් ගැන කතා කරනවා ඒ ශේෂ්ත්‍රය ගැන ගොඩක් කියනවා. නේද? එතකොට ඒ කවුද මේක පුහුණු කරපු අය. නේද? තමන්ගේ මනස පුහුණු අපි මොකද කරේ? උදේටත් බත් දවල්ටත් බත් රැයටත් බත් බත් බත් බත් බත් කී හිටියා. නේද? ඔහේ හිටියා. රූපවාහිනිය ළඟ ගොඩක් වෙලා ඉන්නවා. නේද? ගමේ තොරතුරුලත් එක්ක ඒත් ඉන්නවා. ඒ කියන්නේ ගමේ ප්‍රවෘත්ති ටික දැනගන්න සෑහෙන වෙලාවක් ගත කරනවා. මේ ඒ ඔක්කොම කරලා අන්තිමට අල්ලාප සල්ලාපේ පුටු වට වට මේසය හදාගෙනත් ඉන්න ඉතින් ඒකත් ටිකක් කරලා ඕන gedara කරන්නේ. නමුත් මේක සීමාව ඉක්මවා ගිහින් ඉතින් අපි මේ ලෝකයේ ඉපදිලා ලෝකයේ ගැටි ගැටි ඔහේ ඉන්නවා වර්ධනයක් සිදු කරන්නේ. ඉතින් දැන් කොච්චර කාලද? නේද? කොච්චර කාලද? මොකද කියන්නේ? නිවැරදිව වෙනසකට මේ දේ කරන්න ඕනද නැද්ද? එහෙනම් හැරිලා බලන්න මගේ ජීවිතය කොච්චර දැන් ගෙවුණද මම මොනවද කරේ නේද මම මොනවද කරේ මගේ සිහිය කොච්චර ඒක මොකද්ද ප්‍රත්‍යක්ෂාව නේද හැරිලා බලන්න හැරිලා බලලා වහාම වෙනස් කරන්න වෙනස් කරපුවාම Tamanටම තේරේ ජීවිතේ කොච්චරනම් වෙනසකට භාජනය වුණාද කියලා. ඒකට අද එහෙනම් ප්‍රායෝගික ක්‍රියාකාරකම තියෙනවා ධර්මයේ තුලින් ගත්ත උපුටාගත්ත බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් උපුටාගත්ත චූටි කැලලක් අපි අද කරලා බලන්න ගත්ත බලන්න කරලම බලන්න ඕනේ. මොකද කියන්නේ? හ්ම් වෙලාවක් අරගෙන කරලම බලන්න අත්දකින්ද මේ මනස වෙනස් වෙන මනස් වෙන වෙනස් වෙන විදිහ අත්දකින්ද කොච්චර යහපත් පැත්තට මේක වෙනස් කරන්න පුළුවන්ද? එතකොට තේරෙයි මනස වෙනස් නොකර මොකවත් කරන්න බෑ. මනසේ ක්‍රියාකාරීත්වය වෙනස් නොකර අදිෂ්ඨානයේ විතර මොකුත් කරන්න බෑ කියලා තමයි අත්දැකීමේ තේරෙයි. කොච්චර උත්සාහ කරාද මම ටෙලිෆෝන් එකෙන් අයින් වෙන්න. නමුත් මේක කරලා බලන්න කරපු ගමන් මේකෙන් නිකම්ම අයින් වෙන්න පුළුවන්. හරිද? කොච්චර උත්සාහ කරාද මම ටීවී එකෙන් ටෙලිෆෝන් එකෙන් අයින් වෙන්න නේද? වැදගත් වැඩ කරන කාලේ මොනවා ඉගෙන ගන්න කාලේ නමුත් මට බැරි වුණා ඒක. මේ බලන්න මේක දවස් දෙකක් කරලා බලන්න මේ බෙහෙත දීලා බලන්න හරිද? රෝගය නිවාරණය වෙනවා. එහෙනම් ඉතින් මෙතර ප්‍රායෝගික ධර්මයක් අපිට තියෙනවා ජීවිතයට එකතු කරගන්න හැම දෙයකටම ලෞකික ලෝකෝත්තර හැම පැත්තටම යහපතක් වෙනවා මේවා පුහුණු කිරීමෙන්. ලෞකික පැත්තට යහපතක් වෙනවද නැද්ද? අනිවාර්යයෙන් යහපතක් වෙනවා. ඒකෙන් අපි ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරන හැම දෙනෙකුටම විශේෂයෙන් අද දවසේ මේ මැදිරියට ඇවිල්ලා ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ දායකත්වය ධර්මයෙන් නිවෙස් වල ඉඳන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙන අයට දායකත්වය දරපු මේ විශේෂිත වූ පිරිසට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 හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ නිවන් මාර්ග ධර්ම දේශනාව ශ්‍රවණය කළ පිරිසක් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එතනින්මත් තේරෙනවා අපිට දැන් නේද වැඩි දෙනෙක් මේ දායකත්ව පිළිබඳව කිසිවක් සඳහන් කරන්නේ මේ දායක කොලේ මොකවත් නැහැ. මේකෙත් මේකෙත් කියලා දැන් මම කියන්නේ මේකේ කියලා නෙවෙයි. මේ දායක කොලෙත් මොකක්වත් නැහැ. ඒ මොකද මේ කාලය පිළිබඳ සිහි ඉපදලා තියෙනවා. නේද? අපි අපේ නංගොත් කිව්වට කවුරක්වත් ඒකට අහන්නේ නැහැ. නේද? ඒ වෙලාවේ අහස් බලා ගන්නවා. ඉතින් බොරු වැඩක් අපි දෙපාර්ශ්වයකට වෙලා කරනවා. ඉස්සර නම් අපි වාසගමේ කැලක් වෙනස්ලා තිබ්බොත් පොඩ රණ්ඩු වලන ගතියකුත් තිබ්බා සමහර අයගේ නේද? එතකොට ඒ ගැන සිහි ඉපදිච්ච ගමන් මොකද කරේ? ඒ වැඩේ අතහැරලා දැම්මා. අපිට වෙනස් වෙන්න පුළුවන් අය. හරිද? අපේ රටේ අපේ ජාතියේ ස්වභාවයක් තියෙනවා. නිවැරදි දේ දැනගත්ත ගමන් ඉක්මනට වෙනස් වෙන ස්වභාවයක්. ඉතින් බෞද්ධ විදිහට අපිට බොහෝ වැඩ කරන්න පුළුවන් මේ ප්‍රත්‍යක්ෂ ආයතන එක. ඉතින් නිවැරදි මඟකට පෙර ගැහෙන්න සූදානම් වෙන මේ සියලු දෙනාටම උදව් උපකාර කරපු මේ අද දවසේ දායකත්ව ධර්මයේ පිටසෙනින් අපි ප්‍රාර්ථනා කරන සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි